හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම මාර්ගයට අනුව ජීවිතය පිළිබඳව හික්මවා ගනු ලබන ඔබට ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා හෝරාව කමඨහන වැඩසටහන සමගයි ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ අදත් කමඨහන වැඩසටහන සඳහා ප්‍රශ්න කිහිපයක් අප වෙත යොමු වී තිබෙනවා. ඒ ප්‍රශ්නවලට අනුරූපීව භාවනාව පිළිබඳව කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. භාවනාවෙන් පරිබාහිරව ධර්ම ගැටලු කිහිපයකුත් එදෙත යොමු වී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය හැටියට හිතේ ඇතිවන කුසල් අකුසල් විතර්කවලට අමතරව අසකන නාසය වගේ මනස ආයතනයක් ලෙස දේශනාවලදී අසන්නට ලැබෙනවා. මනසත් මනසට හිතෙන සිතුවිලි ගැන විදර්ශනා කරන්නට පුළුවන්ද කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඇත්තටම අසකන නාසය දිව ශරීරය කියන රූපායතන මුල් කරගත් ආයතන වගේම මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියන මට්ටමින් ඒ මන ආයතනය මුල් කරගත් සිත් උපදිනවා එතකොට අපිට මන ආයතන මූලික කරගත්ත ඒ චිත්තෝත්පාදයන් පිළිබඳව අපිට විපස්සනා කරන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් ඒ ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපිට අර වඩාත්ම මේක ගැටලුවක් බවටපත් වෙන්නේ රූපාදී ධර්මයන් අද අපිට ගොඩක් ප්‍රකටයි ගොඩක් ප්‍රබලයි අපිට මේ සිත තබන්නට ගියාම කාම භූමිය විශේෂයෙන් රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව තියෙන්නේ. ඉතින් ඒ රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව තියෙන නිසා අපිට වෙනසක් තේරෙන්නේ නැහැ. වැඩිපුරම දැනෙන්නේ මන ආයතනය මුල් කරගත්ත අරමුණු වලට වඩා රූපායතනය මුල් කරගත්ත දේවලුයි ප්‍රකට වෙන්නේ. ඉතින් අපි වඩාත්ම රූපායතනය මුල් කරගත්ත තන විපස්සනා කරන එක තුළින් බාධාවක් නැහැ ඒ වගේම මනස මුල් කරගත්ත දේ අවබෝධ කරගන්නටත් නැතිනම් මන ආයතනය මුල් කරගත්ත සිත් ගැන අවබෝධ කරගන්නටත් ඒක බාධාවක් කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒකත් වෙනම විපස්සනා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අර රූප ආයතන මුල් කරගත්ත වගේම මන ආයතනය මුල් කරගෙන සිතින් ඒ ඒ ධර්මයන් අරමුණු කරලා සිත් උපද්දවලා අපි ඒ සිත උපදන ආකාරය පිළිබඳව අපිට අනිත්‍ය ආදී ලක්ෂණයන්ගෙන් ඒ සිත් පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා විපස්සනා මානසිකාරයට අපිට ඒකත් උපකාර වෙනවා. ඒ නිසා තමයි මනසත් අනිත්‍යයි, ඒ ධම්මාරම්මනත් අනිත්‍යයි, මනෝවිඤ්ඤාණයත් අනිත්‍යයි කියන මට්ටමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම රූපය පිළිබඳව විපස්සනා කරනකොට අපේ හිත සූක්ෂම වෙනකොට හිත සියුම් වෙන්න ගත්තාම අපිට වඩාත් මනෝමූලික ධර්මයන් පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා නැතිනම් මන ආයතන පරියාපන්නව ඒ ධම්මාරම්මණයන් අරමුණු කරගෙන සිත් පහළ වෙන ආකාරය පිළිබඳව වඩාත් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා සිත අපිට සියුම්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙනකොට එතකොට මේ ධර්මයන් විපස්සනාවට භාජනය කිරීම එවිට පහසුයි නමුත් දැන් මේ මට්ටමේදී අපිට රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන මේ බාහිර ආයතන සමග අධ්‍යාත්මික ආයතනයන් පිළිබඳවත් ඒ ඒ සිත් පිළිබඳවත් අපිට විපස්සනා කිරීම මේ මට්ටමේදී පහසුවක් හැටියට දැනෙන එක සාමාන්‍ය දෙයක්. මොකද මේක අපි පරියාපන්නව අපි විඳින මට්ටම පරියාපන්නයි කියන්නේ අනුව ගිහිල්ලා තියනවා කියන එක. ඉතින් අනුව ගිහිල්ලා විඳින මට්ටම. ඒ නිසා අපිට ඒකත් විපස්සනාවට ලක් කරන්නට ප්‍රායෝගිකව පුළුවන්කම තියෙනවා. ඒ වගේම වැඩිදුර උපදේශක් ඉල්ලලා තියෙනවා. ගොඩාක් කාලයේ සිටම ආවේග කාර්ය චරිතයක් වෙන නිසා පසුතැවිලි වෙන දේවල් බොහෝ වෙලා තියෙනවා. ඒ වගේම ඒ ආවේගය පාලනය කරගන්නට උපදෙස් ලබා දෙන්නට කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ කෙනෙක් යම් කිසි විදිහකින් පෙර වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් Taman අතින් ඒ සිදු වුණ වරද පිළිබඳව පසුතැවෙනවා කියලා කියන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිහි කරනවා කියලා කියන්නේ ඒක නොකළ යුතු දෙයක් හැටියට ඒකට මේ ශාසනයේ පුද්ගලයෙක් නැතිනම් ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන ධර්මයේ පිළිබඳව දන්න කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද කියලා බැලුවාම ධර්මයේ පිළිබඳව දන්න ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙක් එතනදී කටයුතු කරන්නේ වරද වරද හැටියට ගන්නවා. හැබැයි වරද පිළිබඳව පසුතැවිලි වෙන්න ගන්න පසුතැවිලි වෙන්න යන්නේ නැහැ. එයා කල්පනා කරනවා දැන් මම මේක ගැන හිතුවා කියලා නැවත මට මේක අනිත් පැත්තට හරවන්න කරකවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් මට ඒක අපහු නිවැරදි කරන්න පුළුවන් කමක් නෑ. හැබැයි එක දෙයක් කළ හැකි මත්ෙහි එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් ඒ දේ වළක්වා ගන්නට කටයුතු කරන්න මට දැන් පුළුවන්කම තියෙනවා. ඒ නිසා උන දේ පිළිබඳව කල්පනා කරමින් ඒ පිළිබඳව ලතවල් උපදවා ගන්නවට වඩා මත්ෙහි එහෙම වරදක් සිද්ධ නොවන විදිහට මම කටයුතු කරනවා කියන තැනින් ඔහුට හික්මෙන්නට පුළුවන්කම තියෙනවා මත්ෙහි ඔහුගේ සිතෙහි උපදින ආශ්‍රව ධර්මයන් කෙලෙස් ධර්මයන් නූපදින ස්වභාවයටපත් කරගන්න වෑයම් කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ කල්පනා කළ යුතු දේ තමයි මීට පෙර ඔබ අතින් යම් දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් ඔබේ පසුතැවිලි වීම මත ඒ දේවල් නැවත නිවැරදි තැනටපත් වෙන්නේ නැහැ. ඒ දේවල් ඔබට සකස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒක ගැන දුක් වුණා කියන එකේ ඇති ප්‍රයෝජනයකුත් නැහැ. එහෙනම් ඔබ කල යුත්තේ දුක් වීම හෝ ඒ පිළිබඳව කල්පනා කිරීම නෙමෙයි. ඔබ කල යුත්තේ මතුවට පසුතැවෙන දේ සිද්ධ නොකිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම. එතනදී තාම වැදගත් ඔබ විමසා තිබෙනා වගේම ඔබේ ආවේග පාලනය කරගත යුතුයි කියන එක. ඒක ඔබටත් හැඟෙන දේ ඔබේ ආවේගය පාලනය කරගත යුතුයි කියලා කියන එක. එතකොට ඒක ඔබේ තේරුම් ගැනීම වටිනවා තේරුම් ගැනීම නිවැරදි. එතකොට කොහොමද අපි අපේ හිතට උපදින ආවේගයක් අපි පාලනය කරගන්නේ? ඉතින් ආවේගයක් කියලා කියනකොට ඒක අපේ සිතෙහි උපදින සිතක්. ඒක අපිට වළක්ව ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ඊටමත් ප්‍රබල ලෙස ඇතිවෙනවා. එතකොට ඒක අපේ කායික වාචසික මට්ටමින් අපිව වීතික්‍රමණයට ලක් කරනවා නැත්නම් වැතික්‍රමණය කරන අපි ඉක්මවා යනවා. එහෙනම් අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන දේ තමයි වැතික්‍රමණය අපිව ඉක්මවා යන එක වළක්වා ගන්න එක. එතකොට ඔබේ ආවේගය ඉදීම නතර කරන්නට උත්සාහවත් වන්නට ප්‍රථමයෙන් ඔබට පුළුවන් වැතික්‍රමණය නතර කරන්න. කායික හෝ වාචසික මට්ටම් වලින් මේ දේවල් ඔබව ඉක්මවා යන සීමාව බලෙන් නතර කරන්න පුළුවන්කම තියෙන. ඒකට තමයි සීලය ඔබට උපකාර වෙන්නේ. ඉතින් ඔබ සිල් සමාදන් වෙන්න. පංචශීලයේහි පිහිටන්න. ඒ වගේම ආජීව අෂ්ටමක සීලයේ පිහිටන්න විශේෂයෙන්ම. එතකොට ඔබට ඔබේ ඒ වරද ඔබ ඉක්මවා යන්නේ නැති වෙන්න ඔබට සංවරත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. සීලය හරියට ඔබ බුදුරජාණන් වහන්සේගෙන් සමාදන්ව ගත්ත සීලයක් වගේ ඊටාම ආදරෙන් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. නැවත නැවත මේ සීලය මම රැකගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න. ඒක ඔබට ගොඩක් උපකාර වෙයි. ඊට පස්සේ ඒක ගැන ඔබ නැවත නැවත සිහි කරනවා වගේම ඔබට පුළුවන්කම තියෙනවා ඒකට තව බාහිර උපක්‍රම පාවිච්චි කරන්නත් මොන වගේ දේවල්ද කියලා බැලුවොත් ඔබට පුළුවන් ඔබට ආවේගය වැඩි වෙන අවස්ථා මගහරින්න තරහ යන අධිකව තරහ යන ගැටෙන අවස්ථා වෙන්න පුළුවන් එතකොට ඔබට එතන කතා කර කර තවදුරටත් ඒ පිළිබඳව වාද විවාද කරන්න ගියොත් ඔබට තරහ ඇති වෙනවා. එහෙනම් ඔබ කරන්න ඕන මොකද්ද? ඒ කතාව ඉතාම ඉක්මනින් නවතා දැමීම. සමහරවිට මේ අවස්ථාවේ එතන හිටියොත් ඔබට ඒ ගැන ද්වේෂය පහළ වෙනවා. එහෙනම් ඔබ කරන්න ඕන මොකද්ද? ඒ අවස්ථාවේ ඉන්නේ නැතුව ඒ අවස්ථාව අතහැරලා යන එක. වෙනත් තැනකට ඔබේ අමනාප ගතිය අර ආවේගයේ සංසිඳනකන් සිටීම. එතකොට මේ වගේ ප්‍රායෝගික උපක්‍රම ඔබට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ ඉස්සෙල්ලාම මේ ඔබේ සිතේ පින්තූරයක් ගන්න ඕනේ, ඡායාරූපයක් ගන්න ඕනේ. දැන් මෙහෙම කිව්වම හිතේ කොහොමද හිතේ ඡායාරූපයක් ගන්න කියලා. ඒකෙන් අදහස් කළේ ඔබට දැන් ඔබ ඒ ආවේගයෙන් කටයුතු කරලා තරහ අරගෙන හරි දැන් ආවේගය කිව්වහම විවිධ ආවේග තියෙනවා. අපි මේ තරහ මුල් කරගෙන කතා කළත් රාග ආදී වශයෙන් වෙන්නත් පුළුවන් කෙනෙකුට ආවේග ඇතිවීම විවිධ එක එක චරිත අනුව වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඔබ පසුතැවෙන අවස්ථාවේ ඡායාරූපයක් ගන්න. ඡායාරූපයක් කියන අදහස් කලේ මොහොනේ හෝ හිතේ නෙමෙයි. ඡායාරූපයක් ගන්න කියන අදහස් කරේ ඒ පසුතැවීම් සහගත බව හොඳට හිතට සනිටුහන් කරගන්න. ඒකේ ලක්ෂණ ගන්න ඔබ ඒ පිළිබඳව ඔබේ හිතට ඇති වෙන ආකාරය, ඔබට ඒ ගැන හිතෙන විදිය, ඒක ගැන ඔබ හොඳට හිතට අදහස් ඇති කරගන්න. ඒ පිළිබඳව හිතට අදහස් ඇති කරගන්නකොට ඒක ගැන නැවත මේ හිතනකොට ඒකේ ලක්ෂණ හොඳට හිතට ගත්තාම ඊළඟ දවසේ දැන් තරහ හෝ අර ආවේගය ඔබේ හිතට උපදී උපදිනකොට මේක ඇතිවීමෙන් එනකොට ඔබ මොකද කරන්න ඕනේ? අර ඡායාරූපේ බලන එක. අර ගත්ත ලක්ෂණ ටික මම මේක හින්දා ඉස්සරහට මම මේ වගේ පසුතැවෙන දෙයක් තමයි දැන් සිද්ධ වෙන්නේ. ඒක මතක් කරගන්න මුලින් මුලින් ඔබට අමාරු වෙයි ඒක ගැන ඔබ ආවේගයෙන් කටයුතු කරන්න යනකොට ඔබට සිහි වෙන්නේ නැති වෙයි එකපාර. හැබැයි ටික ටික ඒක ලං කරගන්න මේ අවස්ථාවේදී පාවිච්චි කරන මම ආවේගයටපත් වෙන දෙයක් දැන් සිද්ධ වෙනවා කියන්නේ මම මෙතන තරහ ඇති කරගන්නවා කියලා කියන්නේ මම මෙතන රාගය ඇති කරගන්නවා කියලා කියන්නේ අර ඡායාරූපය ගන්න ඉස්සරහට. මට මේ වගේ මානසික පසුතැවීමකට ලක් වෙන්න සිද්ධ වෙනවා ඊට පස්සේ. ඒ නිසා ඒ මම පස්සේ පසුතැවෙන්න දෙයක් කරලා දැන් මම මේක නතර කරන්න ඕනේ. Tamanta taman විසින් අවවාද සපය ගන්න. එතකොට අන්න ආවේගය ටික ටික පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. තරහක් හෝ ඒබඳු සිතක් ආවේගයක් උපදින වෙලාවෙදී Taman තේරුම් ගන්න මේකෙන් පිච්චෙන්නේ මම ඉස්සෙල්ලා. තව කෙනෙකුට මම මේ බයිනවා නම් වචනයක් කතා කරනවා නම් මම හිතුවට ඒකේ නා දුක් වෙයි කියලා කොච්චර ලාමක සතුටක්ද මම තව කෙනෙකුට බැනලා යා දුකටපත් කරනවා කියලා හිතන එක කොච්චර ලාමක දෙයක්ද මම ලබන්න හදන්නේ එතකොට ඒකෙන් අන්තිමේටම වෙලා තියෙන්නේ මොකක්ද? තමන්ගේ හිතම ද්වේෂයෙන් විෂ්ඨ කරගෙන ආරෝඪ කරගෙන තමන්ම නේද පිච්චිලා තියෙන්නේ. හරියට ගිනි අඟුරු ටිකක් නිකන් අතින් අරගෙන අපි තව කෙනෙකුට ගහන්න ගත්තොත් තමන්ගේ අත ඉස්සෙල්ලා පිච්චෙනවා. ඒ වගේ මේ තරහ ගැනීම නිසා මේ කෙලෙස් ඇති කර ගැනීම නිසා මමම නේද පීඩාවටපත් වෙන්නේ ඉස්සෙල්ලා. ඒක ගැන කල්පනා කරන්න නිතරම. එනිසා ආවේගයක් උපදින්න උපදීගෙන එනකොටම ඒක දියුණු වුණාට පස්සේ මහා ප්‍රවාහයක් වුණාම අපිට ඕකට එකපාර මොනවා හරි ලී කැල්ලක් දාලා නතර කරන්න බෑ. හැබැයි ඇති වෙගෙන එනකොට අපිට පුළුවන් ඒක පාලනය කරන්න. දුක වෙන්න පුළුවන්. ආවේගයක් විදිහට ඔබට කඩාගෙන එන්නේ ඔබේ මනස හිත කඩාගෙන අඳන තැන දක්වා එන්නේ දුක වෙන්න පුළුවන්. ඒක ද්වේෂය අන්‍යර්ථයක් තමයි. හැබැයි මේ දුක උනත් නතර කරගන්න හිතීගෙන එනකොට ඔබට පුළුවන්කම තියෙනවා. මම ඇයි මේ નિરර්ථක දෙයක් වෙනුවෙන් දුක් දුක් වෙන්නේ? ඇයි මම નિરර්ථක දෙයක් වෙනුවෙන් තරහ ගන්නේ? එතකොට මම තරහ ගැනීම තුළ මමම නේද පිච්චෙන්නේ? මමම නේද දුකටපත් වෙන්නේ? අන්න ඒ පිළිබඳව ඔබ නැවත නැවත සිහිපත් ගන්න ඕනේ. නැවත නැවත ඒක ගැන කල්පනා කරන්න ඕනේ. ඒ ගැන නැවත නැවත හිතනකොට, නැවත නැවත ඔබ පිළිබඳව කල්පනා කරනකොට අන්න ඔබේ මනසට දුක උපදින අවස්ථා එම නැතිනම් ඉස්සරහට දැන් කිපිලා කටයුතු කිරීම තුළ දැන් රාගයෙන් කටයුතු කිරීම තුළ දැන් දුකෙන් කටයුතු කිරීම තුළ තවත් ඉස්සරහට එහෙම දේවල් උපදින්න ඉඩකඩ තියෙනවා නම් ඒ දේවල් වළක්වා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම රාගාදී වශයෙන් නොවේ ද්වේෂයේ පැත්තෙන් ඔබට අධිකව ආවේගයන් ඇති වෙනවා නම් ඔබට පුළුවන් ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයන් සිහි කරන්න. ඔබට පුළුවන් අනිත් අයගේ ගුණ සිහි කරගන්න. ඔබට ආවේගය ඇති වෙන වෙලාවෙකදී මෙයාගේ නරක විතරක් නෙමෙයිනේ මෙච්චර හොඳ දේවල් තියෙන. ඇයි මම හොඳ දේවල් තියෙන තැනදී මගේ හිත නැමෙන්නේ නැත්තේ? හොඳ දේවල් වලට ප්‍රශංසා කරලා කතා කරන්න. ඇයි නරක දේම මගේ හිතට ඇවිල්ලා මම කවදාවත් හොඳක් කරපු කෙනෙක් නොවේ වගේ මම කතා කරන්නේ. මට ඒ වගේ තරහ උපදින්නේ ඇයි? මේක මම නොකල යුතු දෙයක් නේද? අපිට එහෙමත් බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට මම කැමති නැහැනේ මං ගැන මං කරපු වරදකට තව කෙනෙක් තරහ අරගෙන බනිනවට එහෙනම් ඒ කෙනත් කැමති නැහැ නේ ඒ කෙනාට කවුරුත් දොස් කියනවට. මම වගේම නේ කෙනත්. අනුකම්පාවෙන් කියලා දෙනවට නේ කැමති. එහෙනම් මාත් ඒක අනුකම්පාවෙන් කියලා දෙන්න ඕනේ. අපි මේ විදිහට අපි තමන්ගේ ස්වરૂපයේ ආදේශ කළා එයා වෙතට ආදේශ කළා අපි බලන එක. නැතිනම් තමන් එයා වෙතට ගිහිල්ලා බලන එක. එයා වෙතට ගිහිල්ලා කියලා කියන්නේ හිතින් ඒක උනේ මගේ අතින් මම ඒ වෙලාවේදී මම තව කෙනෙකුගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්නේ කොයි විදිහටද? ඒ ගැන කල්පනා කරලා බලලා ඒ විදිහට හික්මෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා මේ හේතුඵල ධහම පිළිබඳව ටිකක් සම්මර්ෂණය කරලා බලන්න. සමහර විට මේ අපි දන්න හඳුනන එකට ඉන්න ඒ ගැන අපිට ආවේගය ඇති වෙන්නේ. එහෙමත් නැත්නම් අපි නොදන්නම කෙනෙක් කියන්නකෝ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ අපිට එදිනෙදා මොන ගැහෙන දකින්න අහන්න ලැබෙන පරිසරයේ ඉන්න මේ මිනිස්සු සත්වයෝ කවුද කියලා. හරියට මේ අම්බලමකට ඇවිල්ලා එක රාත්‍රියක් ගත කරන්න ආපු මිනිස්සු වගේනේ. අම්බලමකට එක රැයක්කට ජීවත් වෙන්න ආපු මිනිස්සු කෙනෙක් හිතනවා නම් අනිත් මිනිසුන්ට ඔක්කොම මට ඕන විදිහට උගන්වලා හදලා ගන්න ඕන කියලා මේක රැයකට කරන එක සාර්ථක නැහැ පින්නතනේ. ඒ වගේ මේ අනන්ත සසරකට සාපේක්ෂව එක රැයකට ආපු නිමේෂයකට ආපු පිරිස් වගේ තමයි අපි. හෙට උදේ වෙනකොට ඔක්කොම ආපු ආපු ගමන් බලාගෙන වෙන වෙනම පිටත් වෙලා යනවා වගේ මම ගෙන ආපු කර්ම ටික මුල් කරගෙන මම ප්‍රතිසන්දිය සඳහා යනවා. ඔබ මගේ දුව පුතා කියලා අල්ලගෙන උගන්වන්න හදන ඔබේ යටතේ තියාගන්න හදන පිරිස වෙන්න පුළුවන්. ඒ අයගෙන ආපු කර්ම ටිකට අනුව ඒ අය ඒ අයගේ ගමන යනවා. ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒ අයගෙන ආපු කර්ම ටිකට අනුව ඒ අය යනවා. අන්න ඒ ගතිය පිළිබඳව සිහි කරලා බලන්න ඒ ඒ අය ඒ ඒ අයගේ කර්මවලට අනුව යනකොට මාස් මම ගෙන ආපු කර්ම ටිකට අනුවනේ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. අනේ මෙච්චර නිස්සාර සසරක මම මේ කර්මානුරූපව උපදින කෙනෙක් ගැන තරහ ගන්නවට වඩා මේ හේතුඵල ධර්ම ගැන තරහ ගන්නවට වඩා මම මේකෙන් මිදෙන්න ක්‍රමයක් හොයන්න ඕනේ නේද කියන තැනින් ඔබ වීරිය ඇති කරගන්නේ වෙලාවේදී හිතලා අන්න ඒ වගේ නොයෙක් ක්‍රමයන් පිළිබඳව ඔබ කල්පනා කරලා බලනකොට ඒ වගේ දේවල් ඔබ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට පුරුදු කරන්න ගත්තාම අර ආවේග උපදින වේගය ඔබට අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාවක් විදිහට ධාතු මනසිකාරය වගේ දෙයක් පුරුදු කරන්න පටන් ගන්නවා. එතකොට ධාතු මනසකාරය වගේ දෙයක් පුරුදු කරන්න පටන් ගත්තාම ඔබට මේ කයෙහි පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ ධාතුෙහි පැවැත්ම තියෙනවා. මේ ආදී ලෙස මේ ධාතු මේ ධාතු මාත්‍රික වූ මේ කය පිළිබඳව නුවණින් සම්මර්ෂණය කරන්න පුළුවන්. එහෙම සම්මර්ෂණය කරනකොට මොකද වෙන්නේ? ඔබ ඔබට තරහ යන්නේ නැහැ නේ මම පඨවි ධාතුවත් එක්ක තරහ ගනිමි කියලා තරහ යන්නේ නැහැ. පුද්ගලයෙක් එක්ක තරහ යන්නේ මේ මිනිස්යා මට බැන්නා මෙහෙම කළා මේ විදිහේ මෙච්චර එපා කියද්දි මේක කරානේ අපිට තරහ යන්නේ තව සත්වයෝ පුද්ගලයෝ ගැන. එහෙනම් සත්පුද්ගල සංඥාව ඉක්මවා යන්න පුළුවන් වෙන විදිහට ඔබ ඔබේ මනස භාවිත කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඔබට තරහ ගන්න තියෙන හේතුව ඔබ නැති කර ගන්නවා කියන එක. ඒ හේතුව ඔබ අඩු කර ගන්නවා කියන එක. එහෙනම් ඔබ උත්සාහවත් වෙන්න ඕනේ අන්නේ තරහා අමනාපකම් ඇති ඇති කරගන්නට තියෙන හේතුව ඔබේ ඔබ වෙතින් ඉවත් කරගන්නට ඒ ධාතු මනසිකාරාදී භාවනාවන් දියුණු කිරීම තුළ පුළුවන්කම එතන සත්පුද්ගල බව අඩු වෙලා යනකොට ඔබට ඒක නිකම්ම දුර වෙලා යනවා. ඒ නිසා ඒ බඳු තැනකට ඔබට ඔබේ හිත භාවිත කරලාපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබේ මනසේ தත්ත්වයට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔස්සේ ආවේග පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රම රාශියක් මේ ආවේගය පාලනය කරගන්න අපිට උපකාර වෙන ක්‍රම රාශියක් ගැන මේ මතක් කළේ. ඉතින් ආපහු මේ ටික හැමින් සැරේ අහලා එක එක ලියාගෙන හරි එක එක ක්‍රම අනුගමනය කරලා බලන්න. හැබැයි එක දෙයක්. ඔබට එකපාරක් මේක හිතුවා කියලා එකපාර ඔක ආවේගය සම්පූර්ණම නැති වෙලා යන්නේ නැහැ. ඒක ආවේගයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක බොහොම වේගවත්ව උපදින සිතුවිලි ප්‍රවාහයක් නේද? ඒ ආවේගය එකපාර එහෙම අපිට නතර කරන්න බෑ ගලාගෙන යන වතුර පාරක් එකපාර අපි පොඩ්ඩක් අත තිබ්බ කියලා ඒක නතර වෙන්නේ අපිට ඒකට ගැළපෙන බලයක් යොදන්න වෙනවා. ඒ වගේ ඔබට ඒකට ලොකු ඊටාම වමනාවෙන් වීරයෙන් යුක්තව ලොකු ශක්තියක් ඒකට යොමු කරන්න වෙනවා. කියන්නේ යම් කාල සීමාවක් ඔබට හිත ප්‍රගුණ කරන්න වෙනවා. හිත එතනට පුරුදු කරන්න වෙනවා. අන්න ඒ විදිහට ඔබට සාර්ථකව පුළුවන්කම තියෙනවා ආවේග පාලනය කරගන්න. ඒ ඔස්සේ ඔබෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසලයන් දුරු කරගන්න, නූපදින තත්ත්වයටපත් කරගන්න. ඒ සමග විපස්සනාදී මානසිකාර භාවිත කරනකොට ඒ කෙලෙස්යන් තුනී බවටපත් වෙනවා. එතකොට මේ සියලු කෙලෙස් ධර්මයන් දුරු කරගන්නට පවා ඒ දර්ශනය ඔබට බොහෝ සෙයින් උපකාරක ධර්ම බවට පත් වෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ තේරුම් අරගෙන තියෙන සීමා නොකරන මනසක් පවත්වන්න ක්‍රම දෙකකින් කරන්නට පුළුවන් කියලා විවේකව සිටින වෙලාවට කියන්නේ භාවනා නොකරන වෙලාවල් වලට මනස සති නිමිත්ත පිහිටුවාගෙන ඊට පස්සේ ඇස ඉදිරිපිට තිබෙන රූපවලට සීමා නොකර ඉඳගෙන පුළුවන්කම තියනවා මනස සීමා නොකරගෙන ඉන්න කියලා. ඒ වගේම පුද්ගලයෙක් පොතක් වශයෙන් දැනගත්තට පසුව මේ මම සිතින් සකස් කරගත් දෙයක් හැටියට සිටීමෙන් ඒ කියන්නේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන මට්ටමට තේරුම් අරගෙන ඒක නිරුද්ධ වෙන බව දැනගෙන මානසික මානසිකාරයේ පැවැත්වීම ඒ දෙක නිවැරදිද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා නැතිනම් අවස්ථානුකූලව මේ ක්‍රම දෙකම භාවිත කරන්න පුළුවන්ද කියලා. ඇත්තෙන්ම අවස්ථානුකූලව මේ ක්‍රම දෙකම භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. සමහර අරමුණු තියෙනවා අපිට සිහිය උපදිනකොට මනසට කාවැදිලා ඒක සත්පුද්දල භාවයෙන්ම අපිට ඉදිරිපත් වෙන අවස්ථාවක්. වැඩිපුර තියෙන එහෙම වෙලාවල්නේ. එතකොට අපිට පුළුවන් සීමා නොකරන ලද මනසක් උපදව ගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න. රූපේ පිරිසිඳ දකින විදිහට එතන ඇත්ත ඇති හැටියට පේන විදිහට එතන යථාභූත ස්වභාවය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක මෙබඳු රූපයක පැවැත්මක් තියෙන තැනක මනස සීමා කරගන්න නිසාම නේද ඇහැ රූපාදී දේවල් සීමා කරගන්න නිසාම නේද මේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් රූප පෙනුනේ කියලා ඒ ගැන සිහිය පවත්වන්න පුළුවන් පවතුණු යථාභූත ස්වභාවය මොකද්ද එහෙම යථාභූත ස්වභාවය පවතින තැනක අපි Taman තුළ උපදවාගෙන වාසය කරන්නේ මොන වගේ ගතියක්ද කියන එක පිළිබඳව ඔබට පුළුවන්කම තියනවා නැවත නැවත සිහිය පවත්වන්න. එහෙම සිහිය පවත්වනකොට අර රළු ස්වභාවය තමන්ගේ හිතේ උපදින නිමිතිවල තියෙන ඕලාරික ගතිය අන්න ඒක යටපත් කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒ රළු බව ඕලාරික බව යටපත් කිරීමත් එක්ක ඔබට පුළුවන්කම ලැබෙනවා අර සූක්ෂමව අර මනස නැඹුරු නොකර ඉන්නවා කියන තැන බොහොම වැඩි වෙලාවක් ස්පර්ශ කරන්නේ. දැන් සාමාන්‍ය වෙලාවට වැඩි වෙලාවක් තියෙන්නේ මනස රූපාදී ධර්ම සීමා කරගෙන පවතින අවස්ථා තමයි වැඩි. එතකොට අපි අර විපස්සනා මානසිකාරයන් තුළ බොහොම වේගවත් ඒ සිහිනුවන පවත්වන්න ගත්තාම ඒ තැන්වල මනස සීමා නොකර නොවි සිත් තියෙන තැනටපත් කරගන්න ගත්තාම යම් දෙයකට සීමා වෙනවා නම් ඒ පිළිබඳව දැන දැක සීමා කරන්න පුළුවන් තත්යකට අපි මනසපත් කරගන්නකොට වෙනතුනේ අන්න ඒ තැනක එතකොට අපිට අර අරමුණු වේගය අදාළ කරලා එතකොට රූපාදී ධර්මයන් පිළිබඳව සිහිනුවණින් යුක්තව වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඉඩ ලැබෙන අවස්ථාවල සති නිමිත්තෙන් ඇස් ඉදිරිපිට පවතින රූපායතන පිළිබඳව අර සමස්ත නුවණින් යුක්තව ඒ වෙත නැඹුරු නොවි වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ තැනක්. ඒ පරිස්සමෙන් කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ කියලා කිව්වේ ඔබේ රූපේ වෙත නැඹුරු වෙලා එය එහි පවතිනවා කියලා හිතාගෙන ඒ කියන්නේ මේ රූප එක රූපයක් වෙනම සීමා කරගෙන හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට පේන සමස්ත රූප නිමිති සමස්ත සතහනම චිත්‍රයම හරි එළියේ තියෙන දේ කියලා ඒ සමස්ත චිත්‍රය සීමා කරගෙන තියෙන්නත් පුළුවන්. අන්න ඒකවත් සීමා නොවන තැනට ඔබ මනසපත් කරගන්නට ඕන. කියන්නේ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් කියන රූපේහි අනිත්‍යතාවය, රූප නිරෝධය තේරුම් අරගෙන රූපේහි මනස සීමා නොවන තැනකටපත් කරගන්නට ඔබ උත්සාහවත් වෙන්නට ඕන. එතකොට සති නිමිත්තේ හිත තියාගෙන ඒ තැනට ඔබ නැවත නැවත වෙහෙසෙනකොට, ඒ තැනට ඔබ නැවත නැවත සිහිය තබනකොට අන්න ඒ වගේ තැනකදී ඔබට નિરાයාසයෙන්ම හිත මනස සීමා කරගත්තේ නැති තැනක තියන්න ටිකෙන් ටික පුහුණුව ලැබෙනවා. ඒකට ඒ ක්‍රම දෙකම ඔබට පුළුවන් අවස්ථාවට අනුරූපීව භාවිත කරන්න. එකක් විතරක් නැතුව ඒ දෙකම භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර අපි සත නිමිත්ත හිත තියාගෙන ඉන්නවයි කියපු තැනදී අපි දක්ෂ වෙන්නට ඕනේ අර රූප නිමිත්තම සීමා කරගන්නෙත් නැතුව සම්පූර්ණයෙන්ම රූපේ විභවය දකින්න පැත්තට යන්න. රූපේ විභවය කියන තැනින් අදහස් කළේ රූප විභූත සංඤය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකේ දුරු කළා වූ සංඥාව. ඒ කියන්නේ රූපේ විභූත කරලා අපි රූපේ සම්පූර්ණම දුරු කළා දාලා. එතකොට රූපේ දුරු කරන්නේ කොහොමද? ඒකේ Nirodhe සාක්ෂාත් කිරීම තුළ. එතකොට ඒ ප්‍රඥාවෙන් රූපේ සීමා නොකරගෙන ඉන්න පුළුවන් නම් සති නිමිත්තේ හිත තියාගෙන ඒ මට්ටම ඔබට හිත බලවත් වෙනකොට විපස්සනාව ඇතුලේ හිත වැඩෙනකොට ඇති වෙන තත්ත්වයක්. එතකොට ඇත්තෙන්ම ඒක භාවනා නොකරන වෙලාවක් කියනවට වඩා භාවනාවේ උපරිම වැඩිමක් කියලා හඳුන්වන එක මම හිතනවා මේ අවස්ථාව වඩා හොඳයි කියලා. මොකද ඒක තමයි ප්‍රඥාවේ භාවිතය අපි වැඩි කරගන්න ඕනේ හැම වෙලාවල් තමයි. ඒ අවස්ථාව තමයි අපි වැඩි කරගන්න ඕනේ. අපි අර විදිහට මානසිකාර්යය පවත්වන වෙලාවට වැඩිය නුවණින් යුක්තව රූපාදී ධර්මයන් වෙත නොයලඹ වාසය කරන්න පුළුවන් මට්ටම තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට එළඹෙනවා නම් දැන දැකම එළඹෙන්න. රූපයන් වෙත එළඹෙනවා නම් දැන දැක එළඹෙනවා. හරියට අර නිවාප සූත්‍රයේදී මාරයාගේ මාරයාව වහු නැතිනම් නේවාපිකයව වහු තනකොළ කොටුවට තනකොළ කන්නේන මෝ වගේ. මාරයාගේ පංචකාම කියන තනකොළ කොටුවට පංචකාම ගුණ කියන මේ තනකොළ කොටුවට එනවා. පංචකාම ගුණ කියන තනකොළ කොටුවට. පංචකාම නෙමෙයි පංචකාම ගුණය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒකට පංචකාම ගුණය අසුරු කරනවා. මුලා නොවි මත් නොවි ආපහු ඒ මායයට හරි මාර පිරිසට හරි අහුවෙන්නේ නැති තැනකට යන. ඒ කියන්නේ රූපාදී ධර්මයන් පරිහරණය කරනවා. ඒ වෙත සීමා නොවි. සීමා වෙනකොට දැන දැකම සීමා වෙනවා. එතකොට දන්නවා මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ගැන එළඹ සිටි නුවණක්, එළඹ සිටි ප්‍රඥාවක් තියෙන. එළඹ සිටි නුවණ, එළඹ සිටි ප්‍රඥාව නිසා එයාට කවදාවත් එතන ඇත්තේ නෑ මුලාවක්, එතන ඇත්තේ නෑ රැවටීමක්. එයා දැන දැකම ඇසුරු කරන දේවල් කරනවා. ඒ විදිහට ලෝකේ දැන දැක පරිහරණය කරනවා. හැබැයි ඒ දැන දැක පරිහරණය කරන තැනක යාට ලෝකයේ පිළිබඳව ඉපදුණු සංකිලේශී බවක් ඇත්තේ නැහැ. එතකොට ලෝකයේ පිළිබඳව තියෙන සංකිලේශී භවයෙන් නිදහස් වෙලා එයාට පුළුවන්කම තියෙනවා ලෝකේ පරිහරණය කරනවා කියන තැන කරන්න. එතකොට ඒකට ওই ක්‍රම දෙකම ඔබට උපකාර වෙනවා. එතකොට අර විදිහට සම්මර්ෂණය කරනකොට ඔබට ඇති බවට හම්බුන අරමුණක් පිළිබඳව මනස සීමා නොකරගන්න විදිහට ඒ ඒකේ මානසිකාරය පවත්වන්න යනකොට මේ එතන උපදින ඔබට පටිසංඛාන බලය පටිසංඛාන බලය කියලා කිව්ව විපස්සනා විදිහට ඔබ උපදව ගන්න බලාත්මක බව සිතෙන් ඔබට උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පටිසංඛාන බලය තුළ අර සති නිමිත්ත හිත තියාගෙන ඔබට භාවනා බලයෙන් යුක්ත වෙන වාසය කරන්න පුළුවන්කම තියෙනවා. අර උපදෝගත්ත ප්‍රඥාව උපදෝගත්ත ඥානය තුළ මනස සීමා නොකරගෙන ඉන්න පුළුවන් තැනකට ඔබ හිත තියාගෙන ඉඳීම වැදගත් වෙනවා. ඒ අවස්ථාව එන්නේ එන්නේ ඔබේ භාවනාව ඇතුළේ වැඩි කරගන්න. සිහියෙන් යුක්තව රූපාදී ධර්මයන් සීමා නොකරගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය එන්නේ එන්න කාලය වැඩි කරගන්න. අර කාලයට වඩා ඒ කාලය වැඩි කර ගැනීම ඇතුළේ ඔබට පුළුවන්කම තියෙනවා මේ කිසිවක් සීමා නොකරගත්ත විමර්යාධිකත මනසකින් යුක්තව වාසය කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ තැනට ඔබ ටිකෙන් ටික ලං වෙනවා. ඒ විදිහට ඔබේ මනස භාවිත කිරීම ඇතුළත. ඒ වගේම අපිට තුන්වෙනි ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ සරියුත්තරුන් වහන්සේගේ අතීත ප්‍රේත අම්මාට දානයක් දී පින් අනුමෝදන් කළ බව සඳහන් වෙනවා. රහතන් වහන්සේලාට පින් රැස් නොවන බැවින් මෙය කලේ කෙසේද කියලා පහදලා දෙන්නට කියලා ඇතෙම රහතන් වහන්සේලාට පින් රැස් වෙනවා කුසල් සිද්ධ වෙනවා කියලා එකක් නැහැනේ. උන්වහන්සේලා පුණ්‍ය පාප පහිනයි. පුණ්‍ය පාප ධර්ම ප්‍රහීන කරලා තියෙන්නේ. භාවිත කුසලයි. උන්වහන්සේලා කුසල් භාවිත කරලා ඉවරයි. ආය කරන්න කුසල් රැස් කර ගැනීම නැත්තේ නෑ. එහෙනම් සරියුත්තරන් වහන්සේ කලේ මොකද්ද? සරුවත්තරන් වහන්සේ කර්මයක් සිද්ධ කළේ නැහැ කුසලයක් පිනක් කළේ නැහැ. එහෙනම් දුන්නේ මොකක්ද? අපි පිනතුනේ මෙතනදී තේරුම් ගන්න ඕන දේ තමයි පින් අනුමෝදන් කරනවා පින් දෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මම කරගත්ත එකෙන් යම් කිසි දෙයක් අනිත් කෙනා වෙත සම්ප්‍රේෂණය වීමක් නෙමෙයි. කිසිමම දෙයක් මම කරගත්ත එකෙන් අනිත් අතට යන්නේ නැහැ. එහෙනම් මොකද්ද එතනදී වෙන්නේ? එතන හේතු ටික සකස් වෙන එක. පහනකින් පහනක් දැල්වනකොට මේ පහනේ තිබුණු පහන් දැල්ලෙන් කොටසක් එහා දැල්ලට යනවා නෙමෙයිනේ. එතන ජලන උෂ්ණත්වය, තෙල් ටික, තිරේ ආදී මූලික සුදුසුකම් ටික හැදෙනකොට එතන දැල් වෙනවා. මේ පහනෙන් කොටසක් එතෙන්ට ගියා වෙන්නේ නෑ. එතන දැල් වෙනවා. එතන දැල් වෙන්නේ එතන හේතු ටික නිසා. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ නමක් කියලා කියන තැනදී කර්මයේහි සකස් වීමක් නැහැ. හැබැයි උන්වහන්සේ කරන දේ දිහා බලලා තව කෙනෙකුට කර්ම සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. සරියුත්තර උන්වහන්සේ කරන ඒ කටයුත්ත දිහා බලලා තමන් වෙනුවෙන් කරන ඒ කටයුත්ත තමන්ට පින් පමුණවන වෙලාවේදී තමන්ට අනුමෝදන් වීමට හැකියාවක් ලැබෙනවා ඒ ඥාති ප්‍රේතියට. එයා කර්මක්ෂය කළා නැහැනේ. එතකොට අර කරපු ක්‍රියාව නිසා ඒක හුදු සෛවිතරණ වහන්සේට හුදු ක්‍රියා මාත්‍රයක් විතරයි. ඒක කුසල කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම තැනක ඒ ක්‍රියාව දිහා බලලා අර ඥාතිමව එයා කර්මයක් සිද්ධ කරනවා. කුසල කර්මයක්. ඒ කුසලයට එයා පුණ්‍ය ඵලයෙන් යැපෙන කෙනෙක්. ඒ නිසා එයාට මොකද වෙන්නේ? ඒක අනුමෝදන් වීමෙන් එයාට පුළුවන්කම තියෙනවා සුඛිත වෙන්න. ඒ කියන්නේ එයාටම හැබැයි එයා වෙනුවෙන් මේක කරන්න ඕනේ. ඒක එතන තියෙන විශේෂත්වය ඒක. ඥාතිවරයට පින් අනුමෝදන් කරනකොට ඥාතියෙකුට එයා වෙනුවෙන් ඒක කරාම තමයි එයාට අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි මේ කෙනෙක් බඩගින්නේ ඉන්නකොට අපේ ඥාතිවරයෙක් කුසගින්නේ ඉන්න වෙලාවක අපි ආහාර සකස් කරලා පාර යන හැමෝටම දීගෙන දීගෙන ගියා කියලා අර ඥාතියට ඒක ගන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. එතකොට දැන් ඥාතිය ඉන්නේ පොලිමේ කෙළවරක අපි කොලිමේ මේ කෙළවරේ බෙදලා ඉවර කරා කියලා අපිට පුළුවන් ඒ ඥාතියට පුළුවන් කමක් නැහැ ඒක ගන්න. ඒ නිසා පොදුවේ නිකම් පින් දුන්නා කියලා ඥාතියට ඒක පින් අනුමೋದන් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔහු වෙනුවෙන් කරනකොට ඒක ඔහු කළා හා සමානව ඔහු අනුමෝදන් වෙනවා. ඔහු කළා හා සමානව අනුමෝදන් වෙන කුසලයේ ඔහුට තියෙනවා. ඉතින් ඒ නිසා සරියුත්තරන් වහන්සේට පින් රැස්විය යුතු නැහැ. පින් අනුමෝදන් කරවීමට. අනුමೋದනා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක ලබා ගන්නා වූ තැනත්තා ඒ අනුව සතුටටපත් වීම. එතකොට සරියුත්තරන් වහන්සේ කළ ක්‍රියාව පිළිබඳව හිතලා අපිට සතුට වෙන්න පුළුවන්කම තියෙන එක අපි කරගන්න කුසලයක්. තමන් වෙනුවෙන් කරපු කුසලයේ පිළිබඳව ඒ ඥාතිමව සතුටටපත් වීම උනා. එතකොට ඒක යා කර කුසලයක් වගේ යාට ඒ අනුමෝදන් වීම නිසා ඒකේ විපාකය යා කරා ලැබුණා. මොකද එයා ජීවත් වෙන මට්ටම ඒ කුසලයේ විපාක එයාට ඒ භූමියේ ඒ මට්ටමේම ලැබෙනවා. එයා යැපෙන්නේ පිනෙන්. එනිසා ඒ කුසල සිතෙහි ඉපදීම එයාට ඒ අනතුරු මොහොතෙහිම විපාක ලබා ගන්න එයා ඒ අනුව සතුටු වීම තුළ පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා සරියුත්තර මහසට පින් දැස්වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ මවට පින් අනුමෝදන් වෙන්නට සරියුත්තර මහසට කිසිදු පිනක් ප්‍රශ්න නොවුනද ඒ මව වෙනුවෙන් මේ දේ කිරීම මවට ඒ අනුමෝදන් වෙන්නට ආරාධනා කිරීම ඒට සැලසීමේ ඉඩ ප්‍රස්තාව සැලසීම තුළ ඒ මවට පුළුවන්කම ලැබෙනවා ඇය කළා හා සමාන. මොකද ඇය වෙනුවෙන් කරන්නේ. එතකොට ඇය කරනවා හා සමානයි. ඇයට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට පරදත්ත උපජීවී කියලා කියන්නේ ඒ අයට පුළුවන් කමක් නැහැ. ඒ අයට පින් කරන්න. වෙන අය වෙනුවෙන් කරන පිනක් ගිහිල්ලා ඒ අයට ගන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම දෙයක විපාකය ලැබෙන්නේ නැහැ. එයා වෙනුවෙන් තව කෙනෙක් කරලා මේ පින දෙන්න ඕනේ. ඒක තමයි ඒ ආත්ම භාවයේ තියෙන බට්ටම. ඒකට දෙන්න කියන තැනින් අදහස් කරන්නේ තමන් කරගෙන තමන් කරගත්ත එකෙන් දෙනවා කියන එක නෙමෙයි. එයා වෙනුවෙන් මේ දේ කරනවා කියන එක තුළ එයාට උපදින කුසල බලවත්වගේ කුසල චිත්තය තමයි එතනදී බලපාන දේ බවට පත් වෙන්නේ. ඒ වගේම පින් අනුමෝදන් කරනකොට මියගේ ඥාතිවරයෙකුට උනත් අපි නම කියා පින් පැමිණවීම. ඒක ඒ තුළ වැදගත් වෙනවා. මොකද ඒ නාම ගෝත්‍රය තුල පින් බලාපොරොත්තු වෙන තැනක ඉන්නවා නම් එයා බලාපොරොත්තු වෙනවා ඒ නාම ගෝත්‍රය කියලා පින් දෙයි කියලා. පින් ගන්න බැරි තැනක ඉපදිලා නම් ඒක කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි ගියේ ජීවිතේ මැරලා අපිටත් පින් දෙනවා ඇතිනේ තාමත් සමහර විටක අපි දන්නේ නැහනේ. අපි අනුමෝදන් වෙන්නෙත් නැහනේ. අනුමෝදන් වෙන්න අපි දන්නෙත් නැහනේ. ඉතින් ඒ නිසා අර මට්ටමේදී මොකද වෙන්නේ? එයාට තේරෙනවා, එයා දන්නවා. ඉතින් ඒ නිසා එයාට ඒ සම්බන්ධතාවයේ ගොඩනැගීම වැදගත් නම කියා පින් පැමිණවීම කියන එක. එතකොට හැබැයි පරදත්තෝපජීවී කියන කොටස ස්වභාවය තමයි නම් කියා පින් පැමිණවීම සමගම ඔහුට පුළුවන්කම ලැබෙන ඔහුට හොයයට ඒ පින ලබා ගන්න. ඒ නිසා ඥාතියින්ට පින් දෙනකොට එලෙස නම් කියා පින් පැමිණවීමෙහි වැදගත්කමක් අනිවාර්යයෙන්ම තියෙනවා. පින රාතන් වහන්සේ නමක් කළත් උන්වහන්සේට පින රැස් නොවුණත් උන්වහන්සේ කරපු ක්‍රියාව කුසල සිතකින් අනුමෝදන් වෙනකොට ඒ තුල යා කුසලයේ රැස් කරගෙන එයාට පුළුවන්කම තියෙනවා ඒ සුඛිත භාවයටපත් වෙන්න ඒකට මෙතනින් යමක් එතනට යෑමෙහි අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ වගේම ඊළඟට අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ එක සිතක පටිච්ච සමුප්පාද ධර්මය යෙදෙන ආකාරය පැහැදිලි කරලා දෙන්නට කියලා. ඉතින් එකසිතක පටිසමුපාදයේ යෙදෙන ආකාරය ගැන කතා කරන්න ගියොත් අපි ගත්තොත් පළවෙනි අකුසල් සිත ගත්තොත් මේක 144 ආකාරයකට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. පටිච්චසමුපාදයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. එච්චර සූක්ෂම ධර්මයක්. හැබැයි මේ ධර්මයේ පිළිබඳව හඳුන්වනකොට අපි මේ පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කළොත් එක ධර්ම කොටසක් අරගෙන අපි පළවෙනි කුසල් සිත අරගත්තොත් රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යඤ්ඤං වා පලාරබ්බ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම මේ ආදී ඕනෑම යම්කිසි අරමුණක් අරගෙන සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත මේ කුසල් සිත උපදිනවා එතකොට මේ කුසල් සිත උපදිනකොට තස්මින් සමේ ඒ සමේහි කුසල මූලපත්‍ය සංඛාරෝ දැන් මේක අවිද්‍යාපත්‍ය සංඛාරෝ කියලා තේදෙනවා. කුසල ධර්ම අවිද්‍යාව කියන දේ පදනම සකස් කිරීම විදිහටත් ඒක විග්‍රහ කරනවා. ඒකද කියන්නේ මේ සිතේ අවිද්‍යාව යෙදුණා කියන එක නෙමෙයි. අවිද්‍යාව කියන එකට පදනම සකස් කරලා දුන් මේ කුසලය කියන එකට අර කුසල්සිතට පදනම අවිද්‍යාවෙන් සකස් කළා කියන එකයි එතනදී අදහස් වෙන්නේ. ඒ වගේම මේ කුසලය කියන එක දක්වන කුසල මූලපත්‍ය සංඛාරෝ. කුසල මූල ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා. ඒක කුසල මූල ප්‍රත්‍ය කියලා කියන්නේ මොනවාද කුසල මූල කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ සහගත කුසල මූල ප්‍රත්‍ය කරගෙන සංස්කාරය පවතින. ඒකට ඒ හිතේ ප්‍රබල කෘත්‍යයක් කරන්නේ ප්‍රධාන වැඩ කොටසක් කරන්නේ කවුද? අර මූලයන්. ඒව තමයි මේ සිතේ මූලාර්ථය सिद्ध කරන්නේ. හට ගැනීම පළවෙනි තැන යෙදෙන්නේ. ඒක මොනවාද? අලෝභ, අද්වේෂ, අදෝෂ, අමෝහ. ඒ කියන්නේ කුසල මූල ධර්මයන්. එතකොට මෙන්න මේ විදිහට මේ තැනක යම්කිසි අවස්ථාවක කුසල මූලයක් මුල් කරගෙන මේ සංස්කාර ධර්මයක් උපදිනවා. එතකොට මෙතනදී කියන්නේ සංඛාරා කියලා සංඛාරෝ. ඒ කුසල සංස්කාරය උපදිනවා. එතකොට කුසල මූලපත්‍ය සංඛාරෝ කියලා කියනකොට සංඛාරපත්‍ය විඥාන. සංස්කාරපත්‍යෙන් විඥානය උපදිනවා. විඥානපත්‍ය නාම. විඥානපත්‍යෙන් නාම ධර්ම ටික උපදිනවා. ද සංඛාර ප්‍රත්‍යයෙන් විඥානය තියෙනවා විඥාන ප්‍රත්‍යයෙන් ඒ හිතේ තියෙන නාම ධර්ම ටික තියෙනවා නාමපච්චය චත්තායතන නාම ධර්ම ටික ප්‍රත්‍ය කරගෙන චත්තායතනෙ තියෙනවා චත්තායතනෙ කියලා කියන්නේ හයවෙනි ආයතනෙ තියෙනවා එතකොට චත්තායතන පච්චය පස්සෝ චත්තායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය තියෙනවා ස්පර්ශය නිසා ඒ සිතේ උපදින මේ වේදනාව තියෙනවා වේදනාපච්චය ප්‍රසාදෝ වේදනාව තියෙන තැනක ඒ හිතේ ප්‍රසාදවත් බව තියෙනවා. ප්‍රසාද පත්‍ය අදිමොක්ඛෝ ප්‍රසාද ප්‍රත්‍යයෙන් අදිමොක්ඛය තියෙනවා. එතකොට අදිමොක්ඛ පත්‍ය භවෝ අදිමොක්ඛ පත්‍ය ප්‍රත්‍යයෙන් භවය තියෙනවා. එතකොට මේ ආදී කුසල ධර්මයේ මේ කුසල් සිතේ හට ගැනීම තියෙන. එතකොට භවපත්‍යා ජාති ජරා මරණ මේ ආදී ධර්ම ටිකෙහි පහළ වීම තියෙනවා. එතකොට මේ එක චිත්තක්ෂණික පටිච්චසමුප්පාදය ගැන කතා කිරීමේදී මේ සිතේ දෙන කුසල මූලපත්‍යා සංඛාරෝ. කුසල මූලය නිසා තමයි ඒ සංස්කාර ධර්මයේ හැට ගැනීම තියෙන්නේ. සංස්කාරය නිසා ඒ පුඤ්ඤාවි සංස්කාරය නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ විඥානයේහි පැවැත්ම තියෙනවා. එනිසා විඥානය. ඒ කියන්නේ සංස්කාර ප්‍රත්‍යයෙන් උපන් විඥානය. විඥානපච්චය නාම. ඒ විඥානය ඒ සිතේ තියෙන අනෙක් වේදනාදී ධර්මයන්ට ප්‍රත්‍ය වීම තියෙනවා. ඒ විඥාණය ඒ සහජාත විඥාණය ඒ හිතේ තියෙන අනෙක් නාම ධර්ම වලට ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍ය වෙනවා. නාමපච්චය චත්තායතන. ඒ නාම ප්‍රත්‍ය චත්තායතන කෘත්‍ය කරනවා. එතකොට මේ ස්කන්ධාදී මේ ධර්ම ටික තිබුණට විඥාණය නාම ධර්මයන් තිබුණට මෙතන ద్వාර ආයතන කෘත්‍යයක් කරනවා. එතකොට මේ ආයතනයන්ගේ හමුවීම ආයතනයන්ගේ හට ගැනීම කියන තැන එතකොට එතනදී ඒ කුසල කර්මය කියන දේ තවදුරටත් තහවුරු කරනවා. එතකොට ආයතනයන්ගේ පැවැත්ම කියන තැන. ඒ නිසා තමයි එතන චත්තායතන කියලා කියන්නේ. චත්තායතන පත්‍ය පස්සෝ චත්තායතනේ තියෙනකොට එතන ස්පර්ශය තියෙනවා. ස්පර්ශය තියෙනකොට වේදනාව වේදනාව සැපසහගත වෙනකොට එතන ප්‍රසාදය තියෙනවා. ප්‍රසාදයත් එක්ක අදිමොක්ඛ තියෙනවා. එතන බලවත් විදිය සද්ධාව පිහිටා සිටීමක් තියෙනවා. ඊට පස්සේ ඒ නිසාම එහි භවය ඒ ධර්මයේගේ පැවැත්ම හම්බ වෙනවා. එකම සිතේ යෙදෙන ඒ ඒ ගති ලක්ෂණ ටිකක් එකිනෙකට ප්‍රත්‍ය වෙමින් පවත්නා ස්වභාවයක් තමයි අපිට මේ පටිච්ච ඒක චිත්තක්ෂණික පටිච්චසමුප්පාදය තුළ හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට ඒක චිත්තක්ෂණික පටිච්චසමුප්පාදය ඇතුළේදී පෙන්වනවා. එකෙන් අනාගතයට ඵලයක් උපදවන්න පුළුවන් හේතුවක් තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒ ඒ කුසල සිතක ඒ ඒ චිත්තචෛසික ධර්මයන් එකිනෙකට ප්‍රත්‍ය වෙමින් පවත්නා ස්වභාවය පිළිබඳව එතනදී අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඔය ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනකොට සහජාතඤ්ඤමඤ්ඤාදී වශයෙන් ඔය කොහොමද ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ කියන එක ගැන අපිට වෙනම දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. එක් එක් ධර්මයේ මූලික කරගෙන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. කුසල මූල මූලික කරගෙන, සංස්කාර මූලික කරගෙන, විඥාන මූලික කරගෙන මේ ආදී ධර්ම මූලික කරගෙන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ආදී න්‍යායන් ඔස්සේ ඒක චිත්තක්ෂණික පටිච්චසමුප්පාදය අපිට බොහෝ වපසරයක් ඇතුව වෙන වෙනම සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන ධර්ම කොටහසයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඇත්තෙම ගම්භීර ඥානචර්ය පච්චවෙක්කනතාවයට අදාළ දෙයක් ගැඹුරු නුවණින් හැසිරිය යුතු ධර්ම ප්‍රදේශ පිළිබඳව මෙනෙහි කරන්නට අවශ්‍ය වන උපකාර වන තැනක් ඒ තුලින් අපිට අර කෙලෙස් ධර්මයන්ට ඉඩ නොතබා හිත ප්‍රඥා ගෝචර විශේෂෙහි හසුරවන්නට පුළුවන්කම අපිට ඒ ඔස්සේ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරුණු න්‍යායම් පැහැදිලි කරන්නට මේක අපිට අවකාශය වෙන්නේ නැහැ. එතකොට අපිට ඒ ප්‍රශ්නය හා සමගාමීව අපිට වෙනත් ප්‍රශ්න දෙකක් යොමු වෙලා තියෙනවා. එකක් මම යන හැඟීම සක්කාය දිට්ඨිය කියලා සමහර දේශනාවලදී දැක්වෙනවා. ඒ වගේම මේ මම දිගින් දිගටම සිටිනවා කියන හැඟීම සක්කාය දිට්ඨියයි කියලත් සමහර වෙලාවට පැහැදිලි කරනවා මේ දේශනා අතරම. එතකොට මොකක්ද ඇත්තටම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ කියන එක අහලා තියෙනවා. ඇත්තටම මම කියන හැඟීම සක්කාය දිට්ඨිය නෙමෙයි. එහෙනම් අස්මිමානය කියන්නේ මොකක්ද? අස්මි කියලා කියන්නේ වෙමි කියන හැඟීම. එතකොට වෙමි කියන එක දිට්ඨිය නෙමෙයි. හැබැයි අස්මිමානය අපි දැඩිව අල්ලගත්තට පස්සේ වෙමි කියන හැඟීම දික්ටි වශයෙන් අල්ලගත්තාම අපිට හිතෙනවා මේ රූපයම මම මේක දිගින් දිගටම තියෙනවා. නැතිනම් ආත්මය තමයි රූපය කියලා. ඒ නිසා සක්කාය දිට්ඨිය බෙදනකොට රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය කියලා හිතනවා. මේ තමයි කෙනා කියලා හිතනවා. මේක එක දිගටම තියෙනවා. මේක මරුණට පස්සේ ආත්මය ඉවරයි. එතනින් එහාට මොකුත් නැහැ. උච්ඡේද සාගත දෘෂ්ටියක සක්කාය දිට්ඨියෙහි පිහිටා සිටීම තියෙනවා. එහෙම නැතිනම් හිතනවා රූපවන්තං වා අත්තාන සමනපස්සති. ආත්මය මේක වෙනම තියෙනවා. හැබැයි ඒක තමයි මේ රූපවත් විදිහට අද තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ රූපේ අයිති ආත්මෙට. එතකොට රූපේ නැති වෙලා යනවා ආත්මෙන් තියන්නේ ආත්මේ තව තැනකට යනවා. එහෙම නැතිනම් රූපේ ඇතුලේ ආත්මය තියෙන. එහෙම නැත්නම් ආත්මේ මත රූපේ තියෙනවා කියලා මේ ආදී ලෙස හිතෙන කමක් තියෙනවා නම් මේක තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. අස්මිමානය කියන එක සක්කාය දිට්ඨියනේ. මේක මානේ. ඒක දුර වෙන්නේ අරිහත් මාර්ගයෙන්. සෝවාන් මාර්ගයෙන් දුර වෙන්නේ මෙන්න මේ විදිහට ඉපදුණු මේ තැන්වල ඉපදවගත්ත දිට්ඨිය, ওই රූපය ගැන කිව්වා වගේ වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන එක. ධර්ම ස්කන්ධ ටික පිළිබඳවම ඇති කරගත්ත හතරාකාර දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය සරල ලෙස ඔබ තේරුම් ගත්තොත් එහෙම අන්න එතනදි කියන්න පුළුවන් මේ රූපය කෙනෙක් එක දිගට නොනැසී තියෙන කියලා හිතනවා මරණයට පස්සේ ඉවරයි කියලා හිතනවා නම් ඒක සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් මේක ඇතුලේ ආත්මය කියන එක වෙනම තියෙනවා. ඒක තමයි මේ අද රූපවත් විදිහට පෙනිලා තියෙන්නේ. එහෙම හිතෙනවා නම් අන්න ඒක සක්කාය දිට්ඨිය. ඒකට ඔය වගේ දේවල් ගොඩනගෙන්න අර අස්මිමානය කියන එක අභිනිවේෂ පරාමාස මට්ටමට මොහුකුරා යෑම කියන එක උපකාර වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපිට රූපයක් දකිනකොටම ඔන්න එහා සමගම බාහිර ඇති බවට ගන්න එකත් එක්කම මෙහි පැත්තේ අභ්‍යන්තරයෙන් වෙමි කියන හැඟීම තියෙනවා. දැන් මම ඉන්නවා. ඊට පස්සේ ඊළඟට තව සද්දයක් ඇහෙනකොට සද්ද අහපු මම ඉන්නවා. දැන් ওই වෙමි වෙමි වෙමි කියන හැඟීම් රාශියක එකතුවක් තුළ මම කියන පුද්ගලයෙක් ආත්මයක් නොනැසී එක දිගටම තියනවා කියලා හිතනවා. එක්ක ඒක රූපේ පැත්තේ හිතනවා නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන කියන පැත්තෙන් හිතනවා. මොකක් හෝ පැත්තේ ආත්මවත් හැඟීමක් ඇති වෙනවා. අන්න ඒක දැඩිව පරාමර්ශණය කර ගැනීමක්. ඒකට දික්ටි මට්ටමක් කියලා කියන්නේ. ඒක අස්මිමානයේ නෙමෙයි අස්මිමානයට වඩා වෙනස් එකක්. එතකොට ඒක දැඩිව අල්ලගත්ත ආත්මවත් හැඟීමක්. අන්න ඒක සක්කාය දිට්ඨි කියලා කියන එකට ඇතුළත් වෙනවා. හැබැයි වෙමි කියන හැඟීම කොයි වෙලාවකවත් සක්කාය දිට්ඨිය නෙමෙයි. ඒ නිසා මම කියන හැඟීම සක්කාය දිට්ඨිය වෙන්නේ නෑ. එතකොට මම දිගින් දිගටම සිටිනවා කියන හැඟීම සක්කාය දිට්ඨිය කියනකොට මේ මම කියන පුද්ගලයා ආත්මයක් විදිහට හඳුනාගෙන ඒක රූපයේ විදිහට හෝ දකිනවා නම් මම කියන කෙනා හිත විදිහට වෙනම ආත්මයක් හැටියට වෙනම දකිනවා නම් අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය බවට පත් වෙන්නේ. කොටින්ම කියනවා නම් අබිනිවෙෂ පරාමාසෝ දිට්ඨි. දැඩිව අල්ලගෙන ග්‍රහණය කරගෙන ඒකේ තියාගෙන ඉන්නවා නම් ඒකට තමයි දිට්ඨි මට්ටම කියලා කියන්නේ. එතකොට අහන්තිමාන විනිබන්ධා දිට්ඨි කියලා දිට්ඨියක් තියෙනවා. මම වෙමි කියන මානෙම දැඩිව අල්ලා ගැනීමේ දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියේ තියෙන ආත්මවත් සංඥාව තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ විදිහට අපිට සක්කාය දිට්ඨිය කියන මේ කොටස අපිට වෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට භාවනාව පිළිබඳව ප්‍රධාන වශයෙන්ම කරුණු කාරණා අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබට ඇති වෙන ප්‍රශ්න ගැටලු යොමු කිරීම තුළ විසඳුම් සපය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් භාවනා කරනකොට ගොඩාක් දුරට ඔබට සතිපට්ඨානය තුළ ඔබේ මනස අරගෙන යන්න පුළුවන් නම් සතිපට්ඨානය තුළ මනස භාවිත කරන්න පුළුවන් නම් ඒ ඔබට බොහෝ කාලයක් හිතසෝ පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. එනිසා ධාතු මනසිකාරය ආදී සංඥාවක් ඉරියාපත භවනාව වගේ තැනක සත්පුද්ගල සංඥාව දුර වෙන විදිහට ඉරියව් භවනාවක් ඔබට කරන්න පුළුවන් නම් ඒ භවනාවන් ඔබට බොහෝ කාලයක් හිතසෝ පිණිස පවතිනවා. ඉතින් සතිපට්ඨාන භාවනාවක නිරන්තර වාසය කරන්නට ඔබේ මනස පුරුදු කරගන්න මේ ලබාගත් අවස්ථාව මේ ලබාගත් කාලය ඔබට අතහැරෙන්නට ඉඩ හරින්න එපා. කොහොම හරි ප්‍රයෝජන අරගෙන මේ අනවරාග්‍ර සසර දුකින් එතරවන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද